තාම තේරුන්නේ නැත්තේ මේකෙන් මිදෙන ක්‍රමය. භවෙන් භවයට භවෙන් භවයට ගමනක් තියෙන බව දන්නවා. తాවකාලික නවාතැන් පොලක නැවතිලා ඉන්න බව දන්නවා. විශ්‍රාම ශාලාවක් නැවතුණා. ඒක දින කීයක් ඉන්නවද? සතියක් මාසයක් අවුරුද්දක් අවුරුදු 5ක් 10ක් 15ක් කීයක් ඉන්නවද කියන එක කාටවත් තීරණය කරන්න බෑ. බන කියන මට තීරණය කරන්නත් බෑ. ඔය කට්ටියට තීරණය කරන්නත් බෑ. හැබැයි මේ විස්්‍රාම ශාලාව අතහරින්න වෙනව දවසක. ඒ අතහැරලා යනකොට අපිට ගෙනියන්න දෙයක් තියෙන්න ඕනේ. එම් නැත්තම් මේ ගමන මේ භවයේ අවසන් කරනවා නම් ගෙනියන්න දෙයක් නැති වුණත් ප්‍රශ්නයක් නෑ. ගෙනියන්න දෙයක් ඕනේ නැත්තම්. ඒකට කියන්නේ මග වියදම්. මග වියදමක් අතේ තියාගෙන පාරට බැස්සොත් අපි දුකට වැටෙන්නේ. අපිට ඒ අවශ්‍යතාවය නිෂ්ඨ සිද්ධ කරගන්න පුළුවන්. මග වියදමක් අතේ නැතුව පාරට බැස්සොත් ගමනක් යන්න පාරට බැස්සොත් අපි දුකටපත් වෙනවා, කරදරයටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා. ඒ වගේ තමයි පෙර භවයේ අපි මග වියදම් ටිකක් හදාගෙන තිනවා. හොඳට. ඒ හදාගත්ත නිසා මනුස්ස ආත්ම භාවයක් ලැබුවා. මනුස්ස ලෝකයට ආවා. සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ අපි කරුණු කාරණා 197ක් විතර දේශනා කළා තියෙනවා. කර්ම භව, උපත්ති භව, ඡාති ජරා මරණ තව හතරයි තියෙන්නේ. 201ක් කරුණ වලින් 197ක් පසුගිය දේශනාවල දේශනා කළා තියෙනවා. දැන් දේශනා කරන්නේ උපාදානය පිළිබඳව. කාම උපාදානය පිළිබඳව දේශනා කළා. භව උපාදානයන් පිළිබඳව දේශනා කළා. දිට්ඨි උපාදානයන් පිළිබඳව දේශනා රාශියක් සිදු කළා. අද දේශනා කරනවා අන්තවාද උපාදාන කියන එක. උපාදාන හතරයි. කාම උපාදාන. කාමයන් තදින් අල්ලගෙන ඉන්නවා. භවෙන් භවයට යන්න තියෙන ආස්ාව භව උපාදාන. දික්ටිවල එල්ලීම, වැරදි දික්ටි, වැරදි දැකීම්, තුනුරුවන්ගෙන් බාහිරව යම් දෙයක්. විශ්වාස කිරීම, ඒව එල්ලීම, ඒව අනුගමනය කිරීම, දික්ටි උපාදාන. ඒ පිළිබඳව කරුණු රාශියක් ඇති පසුගිය දේශනාවල අද දේශනා කරන්නේ අන්තවාද උපාදාන. අන්තවාද උපාදාන කියන්නේ මම කියලා ගන්නවා. මගේ කියලා ගන්නවා. මට අයිති කියලා ගන්නවා. මගේ ආත්මය කියලා ගන්නවා. මේ දික්ටිවල එල්ලිලා ඉන්න පුච්චලයා මේ ආකාරයට සිත පවත්වනවා. මම පාවිච්චි කරන අපි වචනයක් මම කියලා. බෞද්ධ දර්ශනය තුල මම කියන කෙනෙක් නැහැ. එහෙනම් කවුද? මම කියලා කෙනෙක් නැත්තම් කවුද කියලා කියන්න කොහොමද කියලා කියන්න කොටස් ටිකක් තියෙනවා. කොටස් ටික එකට එකතු කළා තමයි මම හදාගත්තේ. කොටස් තථාගතයන් වහන්සේ දේශනා කරන කොටස් ටික වෙන් කළා බලන්න මම කොහෙද ඉන්නේ කියලා. මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන මහණෙනි මේක 32කට බෙදන්න පුළුවන්. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිච්ඡං වක්කං හදයන් යකණං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං මත්තකේ මත්ත ලුංගන්ති කෙස්ලොම් නිය දත් සම්මස් නහර ඇට තියනවද කියලා බලන්න තියනවා ඇට මිදුළු වකුගඩු අක්මාව පෙනහල්ල පපමස හෘදේ වස්තු බොක්ක බඩවැල් පිත්තාස දිරෝප ආහාර නොදිරෝප ආහාර මොළ 20ක් තියෙනවා කෙලසෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා කියලා 12ක් තියෙනවා. උණුසුම් කොටස් හතරකුත් තියෙනවා වායුවේ කොටස් හයකුත් තියෙනවා 42ක් තියෙනවා. ඒකෙන් අපි 32ක් ගමු. කෙස් වලට මම කිව්වොත් හරිද කියලා බලන්න. වැරදි. කෙස් වලට කෙස් නේ කියන්නේ. මම කිව්වම හරිද? වැරදි. එහෙනම් ලොම් වලට මම කිව්වොත් හරිද? නෑ ඒකට ලොම් කියන්න ඕනේ. එහෙනම් නියපොතු වලට මම කිව්වොත් හරිද? වැරදි. දත් වලට මම කිව්වොත් හරිද? හම සමට මම කිව්වොත් මස් වලට මම කිව්වොත් නහර වලට ඇට සැකිල්ලට මම කිව්වොත් හරිද? ඇට කැබලි 300ක් තියෙනවා. ඇට ඇතුලේ තියෙන ඇට ලොඳ. ඒකට මම කියනවාද? මේත් බෑ. වකුගඩුවට මම කියනවාද? ඒත් බෑ. අක්මාවට පෙනහල්ල පපු මස්සට කියන්න පුළුවන්ද මම කියලා? බොක්ක බඩවැල් වලට කියන්න පුළුවන්ද? ඒත් බෑ. දිරවපු ආහාරට මම කියනවාද? නොදිරවපු ආහාර වලට? ඒත් බෑ. මොලේට මම කියනවාද? ඒත් බෑ. දැන් ওই විශ්සේ කොහෙද මම ඉන්නේ? හොයන්න බන්න. හොයලා බලන්න. බුද්ධියෙන් කරන පරීක්ෂණයකට භාවනා කියනවා. සතාගත දහමේ සත්‍ය හොයාගන්න නම් බුද්ධියෙන් පරීක්ෂණයක් කරන්න තියෙනවා. බුද්ධියෙන් කරන්න ඕනේ පරීක්ෂණය. නිකන් කෙරුවට හම්බෙන්නේ. එහෙනම් ওই විශ්සෙම මම නෑ නේද? එහෙනම් කෙල කියන්නේ මමද? සෙම කියන්නේ සොටු කියනවද? සොටු වලට කියනවාද මම කියලා. කඳුළු, ලේ, දහඩිය, සැරව, පිත්ත, මේද තෙල්, උරුණු තෙල්, උරුණු තෙල් කියන්නේ මේ ශරීරයේ දහඩිය දාන වෙලාවට ශරීරයේ තියෙන තෙල් පාටක්. ඒකට කියන උරුණු තෙල්. සඳ මිදුළු කියන්නේ මේ සන්දි ලාටු සන්දි වල තියෙන නිකන් ඔයිල් එකක් වගේ එක. ඒ නිසා තමයි මේ ඔක්කොම නවන්න කරන්න පුළුවන්. දිගාරින්න නවන්න. මේ සෑම දෙයක්ම කරන්න පුළුවන් ඒ සඳ මිදුළු නිසා. මුත්‍රා වලට මම කියනද? දැන් ওই 32 මම කියන්නේ මොකේද දෙන? දැන් බලන්නකෝ එතකොට දර්ශනේ වැරදිනේ. අන්තවාද උපාදාන. ගත්ත මම කියලා. හැබැයි සම්මුති ජීවත් වෙන්න. මම ගමනක් යනවා කියලා කියන්න වෙනවා. නැත්තම් මේ 32 ගමනක් යනවා කියලා කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. මම ගමනක් යනවා. ඒක සම්මුතිය. හැබැයි යථාර්ථය තුළ සිත තියන්න. ඒකයි මම මුලින් කිව්වේ බුද්ධියෙන් කරන පරීක්ෂණයක්. බෞද්ධ දර්ශනය. බුද්ධියෙන් දැකීම බෞද්ධ දර්ශනයයි. එහෙනම් 32ෙම මම නැහෙනේ. උණුසුම කියන්නේ මමද? එහෙනම් වායුව කියන්නේ මමද? ඒත් නේ. කල්පනා කරලා බලන්න. හොයලා බලන්න. විමසන්න. බෙදලා වෙන් කරලා බලන්න. කොයි කොටසද මම? එකම කොටසකවත් නැමනේ. හැබැයි මගේ කියලා කියනවා. එහෙම වචනකුත් පාවිච්චි කරනවා. ගොඩාක් තියෙනවා. මගේ කියනවා. මේක මගේ. මේ උපකරණය මගේ, මේ ඇඳුම මගේ, මේ සෙරෙප්පු දෙක මගේ. මේ ඔරලෝසුව මගේ. කියනවා. මේ කම්පියුටර් එක මගේ. දැන් මගේ. ඒ ශරීරය මගේ. දැන් මම කියලා කියන්නේ නැත්නම් මගේ කියන්නේ දැන් සෑම කොටසක්ම සකස් වෙලා තියෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ හදලා තියෙන්නේ මොනවද මොනවද කියලා හොයන්නේ එතකොට මගේ නෙමෙයි කියන එක තේරෙනවා එහෙනම් මොනවද හදලා තියෙන්නේ කෙස් හදලා තියෙන සතර මහා ශක්තින් හතරක් තියෙනවා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ලොම් වල තියෙන හතර නියදත් සම්මස්නහර ඒ සෑම එක කෙලසම සොටුවලක් තියෙන එකම තමයි ඒ හතරම තමයි තියෙන්නේ. හැබැයි ඒකේ අර දියර ගතිය, ඇලෙන, වැగిරෙන ගතිය වැඩි. ඒතර කෙස්ලොම්නිය දත් සම්මල අර තද ගතිය වැඩි. නමුත් ওই හතරම තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ආලෝකයේ තියෙන හතර. මේ පතිතලා තියෙන ආලෝකෙත් හතරම තියෙනවා. වායුවෙත් හතරම තියෙනවා. එළියට බෑලා හිරුවෙලි හිරුවෙලිත් හතරම තියෙනවා. වෙන් කරන්න බෑ. ලෝකෙ කිසිම ද්‍රව්‍යකින් ඔක වෙන් කරන්න බෑ. වෙන් වශයෙන් පෙන්වන්නත් බෑ. ශක්තියින් හතරක්. ඒ ශක්තියින් හතරේ ක්‍රියාත්මක වෙන්නේ. අභ්‍යවකාශයේ තියෙන ග්‍රහ ලෝකවල තියෙන හතරමයි. සෑම තැනකම තියෙනවා. එහෙනම් කෙලවලට මම මගේ කියනවාද? සෙමසොටු කඳුළු දහඩිය. ඒතර මොකද්ද මගේ? නෑ. එහෙනම් කාගේද? සතර මහා ධාතුන්ගේ. අන නිවැරදිව දකිනවා. නිවැරදිව දකිනවා. ඒතර මම කියන්න බෑ කොටස් රාශියක් තියෙන. ඒක කොටසක්වත් ඒ කොටස් ටික ඔක්කොම පරීක්ෂා කරලා බැලුවොත් කිසිම කොටසක මම නැහැ. මගේ කියන්න බෑ. කාගේද එහෙනම්? මගේ නෙමෙයි නම් කාගේද කියන එක තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්නා. මගේ කියලා ගන්න එපා. මම කියලා ගන්නත් එපා. එහෙනම් කාගේද? අයිතිකාරයෝ පැත්තක. සතර මහා ධාතුන්ගේ හැබැයි ඒ සතර මහා ධාතුන් තමයි මගේ කියලා කියන්නේ. නේ. ඒකයි සතර මහා ධාතුන්ට. මගේ. එහෙනම් මගේ කියන්න බෑනේ සතර මහා ධාතුන්ට. ඒ සතර මහා ධාතුන් මගේ නම් මට ඕන විදිහට සතර මහා ධාතුන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. තදගතිය ශරීරයේ තියෙන තදගතිය මට ඕන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? නෑ. ආපෝ ධාතුව මට ඕන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? එහෙමනම් හෙම්බිරිස්සාව හැදෙන්නේ කවදාවත්. මට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්න. සෙම හැදෙන්නේ කවදාවත්. සෙම ගති. උණුසුම වැඩි වෙන්නේ කවදාවත්. මට ඕන විදිහට ක්‍රියාත්මක වෙනවා නම් තේජෝ ධාතුව. වායෝ ධාතුව මට ඕන විදිහට ක්‍රියාත්මක වෙනවා නම් වාතමාරු හැදෙන්නේ කවදාවත්. රැට නිදාගෙන නැගිට්ටම බෙල්ල හරවන්න බෑ. ඉතින් කොට්ටේ තමයි අවුවට දාන්නේ. ඇයි? කොට්ටේද තිබ්බෙලටි. නෑ. පටවියාපොත්තේචෝ වායෝ වෙනස් වීමක් ඇති කරන. ඒතර වෙනස් වීම මගේද? නෑ. එහෙනම් කවුද අයිතිකාරෝ? සතර මහා ධාතු. ඒගොල්ලෝ අයිතිකාරෝ. ඒ නිසා තමයි එයාලට ඕන වෙලාවට වෙනස් වෙන්නේ. තද ගතිය වෙනස් වෙන්නේ අපට ඕන වෙලාවට. කෙස් ටික සුදු උනේ අපට ඕන වෙලාවට. ඒත් ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඕන වෙලාවට. එයාලට ඕන වෙලාවට. එහෙනම් මගේ එතකොට ඇස්පෙනි මඩුනේ මට ඕන වෙලාවටද? හැම රැලි වැටුනේ මට ඕන වෙලාවටද? නෑ. එහෙනම් මගේ කියන්න බෑ කාගේද? සතර මහා ධාතුන්ගේ අයිතිකාරයෝ පැත්තක ඉන්නේ. එයාලට ඕන වෙලාවට වෙනස් වෙනවා. හැබැයි ඒක වෙනස් කරන බලයකුත් තියෙනවා. කර්මය. කර්මයට පුළුවන් වෙනස් කරන්න. තද ගතිය ඕන තද ගතිය වෙනස් කරන්න පුළුවන්. දියර ගතිය ඕන නම් දියර ගතිය වෙනස් කරන්න පුළුවන්. උණුසුම ඕන නම් උණුසුම වෙනස් කරන්නත් පුළුවන්. වායුව ඕන නම් වායුව වෙනස් කරන්නත් පුළුවන්. හැබැයි ඒ වෙනස් කරන බලයත් ඒ හතරම තමයි. ඒ හතරට බලයක් අරන් ඇවිත් තියෙනවා. ඒකට කියන්නේ ජීවිත ඉන්ද්‍රිය රූප. ජීවිතය කියන්නේ ප්‍රවෘත්ති පැවැත්ම. ජීවිතය කියන්නේ පැවැත්ම. පැවැත්මක් නෙති. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒ කියන්නේ කර්මයයි. ඉන්ද්‍රිය කියන්නේ කර්මයයි. ඒතර පැවැත්ම කර්මයයි. එහෙනම් ඒ අයත් සතර මහා ධාතුන් හැබැයි ඒ සතර මහා ධාතුන් මේ සතර මහා ධාතු පාලනය කරනවා. ඒතර මගේ කාගෙද? නෑ සතර මහා ධාතුන්ටයි. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සර්පය හතර දෙනෙක් හැටියට. සර්පය හතර දෙනෙක්නේ. තදගතිය කියන්නේ සර්පෙක්. ඒ සර්පයව කවන්න ඕනේ, පවන්න ඕනේ, නාවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, ආහාර පාන සපයන්න ඕනේ, සේරම කරන්න ඕනේ. පොඩ්ඩක් එහා මෙහා වුණොත් තදගතිය වෙනස් වෙලා අත උස්සන්න බැරි වෙන්නේ නැති. අංශයක් පණ නැතුව යන්නේ නැති. හා. ඉතින් අංශයක් පණ නැතුව ගියාද අර සතර මහා ධාතු එහෙම නැත්නම් පටවි ධාතු වෙනසක් කරලාද තියෙන්නේ. සර්පයක් කිපිලා. සර්පය දෂ්ට කරනවා. ආපදාතෝ කියන්නේ සර්පෙක්. ඒ. එයා දෂ්ට කරපුවාම සෙම මොලේ සෙම පපුවේ සෙම ශරීරයේ සෙම පෙනහැලි සෙම දැන් තේජෝ තේජෝ ධාතුව නැමැති සර්පයා දෂ්ට කරනකොට උණුසුම උණ ඒක වැඩි වුණොත් උණ සන්නිපාතය ඩෙන්ගු උණ මිය වුණා. කොරෝනා වලටත් උණ ගන්න. දැන් එතකොට එයා සර්පෙක්. වායෝ ධාතුව කියන්නේ සර්පෙක්. සර්පය හතර දෙනෙක් අපි නිරන්තරයෙන් පෝෂණය කරන්න ඕනේ. කවන්න ඕනේ, පොවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, හොඳ සුදුසු ආහාර පාන දෙන්න ඕනේ. බෙහෙත් දෙන්න ඕනේ. අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ. පොඩ්ඩක් එහාම එහා වෙච්ච ගමන් දෂ්ට කරනවා. එහෙනම් මගිද? දැන් මොකද්ද මගේ? ඒතර මම කියනවද? මගේ කියනවද? මට අයිති කියනවද? ඒත් බෑ. ඒ කර්මයනේ අයිතිකාරයෝ. කර්මයේ විසින් ඔකේ සකස් කළේ සියල්ල කර්මයෙන් නෙමෙයි සකස් කළේ ඒක කර්මය. ඇහ කර්මයෙන් සකස් වෙච්ච එක. කන කර්මයෙන් සකස් වෙච්ච එක. නාසය දිව ශරීරය කර්මයෙන් සකස් වෙච්ච එක. මනසත් කර්මයෙන් සකස් වෙනවා. හෘදේ වස්තුව කර්මෙන් සකස් වෙච්ච එක. ස්ත්‍රී පුරුෂ භාවය කර්මෙන් සකස් වෙච්ච එක. එතකොට එනම් මට අයිති. ද කර්මයට අයිති. කර්මයට අයිති. පාලනය කරන්නේ ඒත් කර්මයෙන්. ආයශ්‍ය තීරණය කළේ කවුද? ඔකේ හැඩය තීරණය කළේ කවුද? ඔකේ වර්ණය තීරණය කළේ කවුද? ඔකේ පැවැත්ම තීරණය කළේ කවුද? කර්මය විසින්. එහෙනම් මම කිව්වත් වැරදි. මගේ කිව්වත් වැරදි. මට අයිති කිව්වත් වැරදි. මගේ ආත්මය කිව්වත් ඒත් වැරදි. ඒ ආත්මයක් ඔක ඇතුලේ නැහැ. නමුත් අපි ගන්න ආත්මයක් තියෙනවා කියලා. නෑ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අන්තවාද උපාදාන. එහෙම තියෙනවා නේද අපේ සිත්වල ඇති වෙනවා. ධර්මය අවබෝධ කරගන්න තාක්කල් මම මගේ මට අයිති කියලා ගන්නවා. මගේ ආත්මය කියලා ගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ අපි පෙර දේශනාවල බෙදලා පෙන්නවා. ලස්සනට තියෙන පෙර දේශනාවල තියෙනවා. රූපේ ආත්මය කියලා ගන්න. ආත්මය කියන්නේ මොකද්ද? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයට. ආත්මය කියලා කියනවා. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒකට ආත්මය කියනවා. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. මෙතන ඉඳලා අර දොර අරින්න පුළුවන් නම් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න. හැබැයි එහෙම 이르දීෙන් කරන්න පුළුවන් අයත් ඉන්නවා. ඒක ලෞකික එකක්. මේ ශරීරය එහෙනම් මගේ ආත්මය සදාකාලික ස්ථිර වෙනස් නොවන්නේ මොකද්ද? රූපස්කන්ධය ආත්මය කියලා ගන්නවා. තමා රූපවත් කියලා ගන්නවා. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්න. මේ කියන්නේ සක්කාය දිට්ඨිය හොඳට තේරුම් ගන්න. මේ විෂයාකාර ආත්ම දිට්ඨිය නැති කිරීමම තමයි සක්කාය දිට්ඨිය නැති කිරීම කියන්නේ. මේ 20ක් කියනවද? විෂයාකාර ආත්ම දිට්ඨිය නැති කිරීමමයි සක්කාය දිට්ඨි අයින් වීම. ඒ විෂයාකාර ආත්ම දිට්ඨිය තුල අපේ මනස රැඳිලා තියෙන, සිත හිර වෙලා තියෙන. රූපය ආත්මය වශයෙන් ගන්න. රූපය කිව්ව දැන් ඔය කියපු කොටස් 32ට. ඒතොර ඒ කොටස් 32කින් කොයි කොටසද සදාකාලික ස්ථිර වෙනස් නොවන තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් එකම දෙයක්වත් තියෙනවා කෙස් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න ලොම් නිය දත් සම් මස් නහර ඇට මොනවද තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් බෑ ඒතර සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද ශනයක් ශනයක් පාසා වෙනස් වෙන එකක්ද? ශනයක් ශනයක් පාසා වෙනස් වෙන එකක්. ශනයක් ශනයක් ශනයක් පාසා වෙනස් වෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. මෙතන තියෙන විපරිණාම ධර්මයක්. විපරිණාමයි කියන්නේ තියන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්නවා. වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. පෙරලන ස්වභාවයක්. කොතනදීද පටන් ගත්තේ? ප්‍රතිසන්දි ගත්ත තැන. මේ භවයට ආපු මුල් අවස්ථාව පළවෙනි සිත ප්‍රතිසන්දි විඥානේ එතන ඉඳලම විපරිණාමයක් කරා. පෙරළුවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගත්තා. කොහොමද? කලලේ අබ්බුද අවස්ථාවටපත් කරා පෙරළුවා. අබ්බුද අවස්ථාව පේශීය බවට පෙරළුවා. පේශීය ඝණය බවට පෙරළුවා. අබ්බුද අවස්ථාව කියන්නේ අර්බුදයක් ඇති වෙන්නත් පුළුවන් නැති වෙලා යන්නත් පුළුවන්. හැම අම්මටම දරුවෝ නැහැ. අබ්බුද අවස්ථාව පේශීය පෙරළුවා. තව ජල බින්දු කීපයක් බවට පරිවර්තනය කළා. ඒක පුංචි ඝණයක් බවට පත් කරා. පුංචි කිකිලි බිත්තරයක් හැඩයට පත් කරා. පෙරළුවා. ඒ පුංචි කිකිලි බිත්තරේට බුබුලු පහ කටගත්තා. පෙරළුවා. හිස තියෙන තැන එකයි, අත් දෙක තියෙන තැන දෙකයි, කකුල් දෙක තියෙන තැන දෙකයි. සති පහකදී. සති පහක් තුල. ඒක වැඩෙන සති 11ක්. පෙරළුවා. පෙරල පෙරල පෙරල පෙරල සති 11ක් වැඩුණා. 11 වෙනි සතිය 77 වෙනි දවසේ රාත්‍රියේ ඇස් දෙකයි කන් දෙකයි නාසයයි දිවයි ශරීරයයි පෙරළුවා. විපරිණාමයක් නැද්ද? තියෙන ආකාරයෙන් අන් ආකාරයක් වෙනස් වෙන ස්වභාවයක් නැද්ද? පෙරළුවා. එතන ඉඳලා ඉදිරි කාලයම ගන්නවා. ගර්භාෂයෙන් එළියට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන් ආකාරයට පෙරලන්න. එතකොනොත් පෙරලනවා. ක්‍රමක්‍රමයෙන් උදරය මහත් වෙනවා. අම්මගේ. ඒතර පෙරලි විපරිණාමයක් නෙමෙයිද? තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගැනීමක් වෙනස් වෙන ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ? එහෙනම් ඒක ආත්මයද? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයට ආත්ම කියනවා. දැන් ඒ පෙරලලා එතනින් නැවතුවද? නෑ එළියට විසිකලා දැම්මා. එතන ඉඳලා සතියක් හමාරක් යනකොට පැත්තට හැරෙනවා. පෙරළුවේ නැද්ද? විපරිණාමයක් නැද්ද? තියෙන ආකාරයෙන් අන්න ආකාරය උඩුකුරේ ඉන්නේ දින ගණනයි. ඊට පස්සේ පෙරලනවා පැත්තට. ඊට පස්සේ මොන හැරෙනවා. ඊට පස්සේ බඩ ගන්නවා. විපරිණාමයක් නැද්ද? සෑම මොහොතකම තියෙන්නේ තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගැනීමක් වෙනස් වෙන ස්වභාවයක් නෙමෙයිද? මේක දකින්න. එතකොට මේ සත්‍යයක් පුච්චලෙක්ගේද? නැසිත හා සිතුවිලි හා සතර මහා ධාතුන්ගේ විපරිණාමයක් තියෙන්නේ. පුච්චලයක් එතන නැහැ. සත්ව නිස්සත්ත්ව නිචීව. සත්‍යයක් නැහැ, ජීවයක් නැහැ. නාම රූප දෙකක් තියෙනවා. නාම රූප දෙකයි පෙරලන්නේ. සිත හා සිතුවිලි පෙරලනවා. ආ සතර මහා ධාතුන්ගේ ස්වභාවය ඒ ක්‍රමක්‍රමයෙන් වැඩින්නේ. ඉතින් මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවයනේ පෙරලන්නේ. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක්. දැන් ඊට පස්සේ අල්ලගෙන හිට ගන්න. ඇවිදිනවා. පෙරලන්නේ නැද්ද? ආ පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. සතියක් යනකොට වෙනස් වෙලා මාසයක් යනකොට වෙනස් වෙලා අවුරුද්දක් යනකොට සෑම මොහොතකම තියෙන්නේ පෙරලන ස්වභාවයක්ද නැද්ද? තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගැනීමක් වෙනස් වෙන ස්වභාවයක්. දැන් මෙතනට එනකොට කොච්චර වෙනස් කරලා තියෙනවද? ඕක හොඳට බලා ගන්න පුළුවන්. අවබෝධයට ගන්න පුළුවන්. පුංචි කාලේ ඉඳලා පින්තූර තියෙනවා නම් උඩුකුරුව හිටපු කාලේ ඉඳලා මේ වගේ කාලය වෙනකම්ම පින්තූර තියනවා නම් එක එක පෙළට තියන්න. පෙළට තියලා බලන්න. පෙරලලා නැද්ද කියලා. විපරිණාමයටපත් කළා නැද්ද කියලා. තියෙන ආකාරයෙන් අන්න ආකාරය ඇති කළා නැද්ද කියලා. තියෙනවද නැද්ද? එතකොට ඒ ප්‍රතිසන්දි ගත්ත එක්කෙනාද ඉන්නේ වෙන කෙනෙක්ද ඉන්නේ? දැන් මේ වාඩි වෙලා ඉන්නේ. එතකොට ප්‍රතිසන්දි ගත්ත කෙනාමද එහෙම නැත්නම් වෙන කෙනෙක්ද? වෙන කෙනෙක් කියන්නත් බෑ ප්‍රතිසන්දි ගත්ත එක්කෙනා කියන්නත් බෑ. එයි මොහොතක් මොහොතක් මොහොතක් මොහොතක් පාසා පෙරළුවා. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගත වෙනස් වෙන ස්වභාවයක්. ඒක තමයි සත්‍ය. එහෙනම් ආත්මයට මොකද්ද දාන්නේ? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. දැන් මේ කතා කරන මොහොතේ පෙරලන්නේ නැද්ද? ශාලාවට ඇතුල් වෙච්ච එක්කෙනෙක්වත් දැන්නේ මොහොතක් මොහොතක් මේ ශරණයක් ශරණයක් ශරණයක් පාසා පෙරලනවා. මෙතනින් ශාලාවෙන් එළියට යන්නේ වෙනත් අය. එහෙනම් ඒතර ආත්මයට දාන ආත්මයට දාන්න මේ අනාත්මයි කිව්ව එකයි. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. මේ නාම රූප දෙකේ විපරිණාමයක් තියෙනවා ශණයක් ශණයක් ශණයක් පාසා පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගැනීම. දැන් මෙතනින් නවත්තයිද? නැහැ. එහෙනම් අවසාන චුතිසිත දක්වාම පෙරලන්නේ නැද්ද? දැන් එතනින් එතනින් නවත්වනවද? නැහැ. ආයි තව භවයකට පෙරලනවා. ආයි මොකද්ද එතකොට පටන් ගන්න? ආයිතර විපරිණාමය නෙමෙයිද පටන් ගන්න. එහෙනම් මුළු සංසාරයේම සංසාරයේ තියෙන ආත්මයක්ද අනාත්ම ලක්ෂණයක්ද? අනාත්ම ලක්ෂණයක් තියෙන්නේ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. සදාකාලික ස්ථිර දෙයක්ුත් නෙමෙයි. අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි. එහෙනම් රූපස්කන්ධය විතරද තියෙන්නේ? රූපස්කන්ධයේ සෑම කොටසක්ම ගන්න. අරගෙන බලන්න. සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද? తాවකාලික අස්තිර වෙනස් වන දෙයක්ද? සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයකට ආත්මය කියන්න පුළුවන්. ඒකට තමයි ආත්මය කියන්නේ. එහෙනම් සදාකාලික ස්ථිර වෙනස් නොවන. එතකොට අනිත්‍ය අස්තිරතාවකාලික එකක්. ඒකට මොකද්ද කියන්නේ? අනාත්මයි කිව්ව එකයි. තමාගේ කැමැත්ත හැටියටද පෙරලන්නේ? ද? එහෙනම් කොහොමද පෙරලන්නේ? පෙරලනවා කරුණු හතරකින්. කම්ම චිත්ත ඍතු ආහාර. ওই හතරෙන් තමයි පෙරලන්නේ. කර්මයෙන් හදනවා. ලෝකේ හැම දිනකටම කැන්සර් හැදෙනවද? <laughs> නෑ නේද? සමහර කෙනෙකුට හැදෙනවා. සමහර කෙනෙකුට නැහැ. ඇයි එයා ඒකට අදාළ කර්මය කරලා නැහැ. ඒකට අදාළ කර්මය කරලා තියෙනවා. එයාට හැදෙනවා. මරණය ඇතිකරන්න මේ සතර මහා ධාතුන්ගේ හේතුවක් හදන්න ඕනේ. කර්මයෙන් අපේ ශරීරයේ නිරන්තරයෙන් රූපකලාප ඉපදවන. සිතේ ස්වභාවය අනුවන ශරීරයේ රූපකලාප නිපදවන. සීත උෂ්ණ අනුව රූපකලාප නිපදවනවා, ගන්න ආහාරයෙන් නිපදවනවා. ගන්න ආහාරයෙන් නිපදවනවා. තේරෙනවද? එතකොට ශනයක් ශනයක් පාසා වෙනස් වෙනවනම් රූපේ ආත්මයට දාන්නේ බෑ. හොඳයි. තමා රූපවත් කියනවාද? තමා රූපවත්. දැන් තමා කියලා කෙනෙක්ද මෙතන ඉන්නේ? එම නැත්තම් සතර මහා ධාතු හා සිතහ සිතුවිලිද? සිතහ සිතුවිලි ශනයක් ශනයක් ශනයක් පාසා විපරිණාම හේවත් පෙරලනවා. දැන් තියෙන සිතුවිල්ල තව මොහොතකින් නැහැ. ඒ සිතුවිල්ල තව මොහොතකින් නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් උදේ ඉඳලා මේ මොහොත වෙනකොට සිත් කීයක් හටගෙන නැති වෙලා ගියාද? එකක්ද දෙකක්ද? 100ක්ද 1000ක්ද? උදේ පාන්දර අවදි වෙච්ච ඉලේ ඉඳලා මේ මොහොත දක්වා සිත් ලක්ෂ කෝටි ගණක් ඇති වෙලා නැති වෙලා කියන්නේ. එහෙනම් එතකොට තමා රූපවත්ද? ඒ වගේම තමයි ශරීරයේ සියලුම දේවල්. ඒතර රූපය ආත්මයට දාන්න බැහැ. තමා රූපවත්. ඒ තමා කියලා දෙයක් නැහැ. සිත හා සිතුවිලි ශනයක් ශනයක් පාසා ඉපද බිඳිනවා. ශරීරයේ සියලුම දේවලු ශනයක් ශනයක් පාසා ඉපද බිඳිනවා. ශරීරයේ ඉපද බිඳීමට චිතක්ෂණ 17ක් ගත වෙනවා. සතර මහා ධාතුන්ගේ ඇතිවිලා නැති වෙන්න චිතක්ෂණ 17ක් ගන්නවා. සිත හා සිතුවිලි ඇති වෙලා නැති වෙන්න එක චිතක්ෂණයක්. එහෙනම් තමා රූපවත්. නෑ. රූපය තුල තමා ඉන්නවද? ඒත් නෑ. එහෙනම් තමා තුල රූපයද? ඒත් නෑ. රූපය කිව්වේ සතර මහා ධාතය සුද්දාෂ්ට කලාපේට. ඒක මම කියන්නත් බෑ. මගේ කියන්නත් බෑ. මට අයිති කියන්නත් බෑ. මගේ ආත්මය කියන්නත් බෑ. හැබැයි අපි කතා කරන මම මගේ මගේ ඇහැ, මගේ කන, මගේ නාසය, මගේ දිව, මගේ ශරීරය කතා කරනවා. ඒතර මගේද? දැන් අර කොටස් 32 මම කොහෙද? එහෙනම් මේ කොටස් මගේද? සතර මහා ධාතුන්ගේද? මට අයිතිද? කර්මයට අයිතිද? ඉතින් බලන්නකො මේ අනුන්ට අයිති දෙයක් නෙමෙයි අපි අල්ලගෙන මේ මගේ මගේ කියලා කෑ ගහන්නේ. අනුන්ට අයිති එක. දැන් උදාහරණයක් තියෙනවා. ලස්සන ගෙවල් දකින්නනේ පාරේ යනකොට. ඔය ගෙදරට ගිහිල්ලා ඔය ගේ මගේ කියන්නකෝ බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. ගේට්ටු අරගෙන ඒ ගෙදරට ගිහිල්ලා මේගේ මගේ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? ගෙදර කට්ටිය අල්ලගෙන ගහනවා. ඔව්ද නැත්? ඇයි? ඒගේ අනුන්ගේ. ඒකම තමයි මේකේ කරන්නේ. මේගේ මගේ කියලා අල්ලන් ඉන්න තාක්කල් පඨවි ධාතු වෙනුත් ගහනවා, ආපෝ ධාතු වෙනුත් ගහනවා, තේජෝ ධාතු වෙනුත් ගහනවා, වායෝ ධාතු වෙනුත් ගහනවා. නැද්ද? දැන් එතකොට අනුන්ගේ ගේකට නේද අපි රින්ගන් ඉන්නේ. මේ විඥානේ බැහැගෙන ඉන්නේ තමන්ගේ ගේකටද අනුන්ගේ ගේකටද? විඥානේ බැහැගෙන ඉන්නේ මේකේ. විඥානය කියන්නේ මනස, මානසිකාරයේ සිත අරමුණු දැනගන්න ස්වභාවයට විඥානය කියනවා. ඒක බැහැගෙන ඉන්නේ කොහෙද? මේ අනුන්ගේ තැනක. ඉතින් අනුන්ගේ තැනක බැහැගෙන ඉන්නවා. හැබැයි මගේ. ඉතින් මගේ කියලා අල්ලන් ඉන්න තාක්කල් අර හතර දෙනා ගහනවා අල්ලගෙන. ඒ ගෙදර හතර දෙනෙක් ඉන්නවනේ. ඉතින් හතර දෙනා ගහනවා අල්ලගෙන. මේක අතහරින්න. අනුන්ගේ වනුන්ටම දෙන්න. එදාට අපි නිදහස් වෙනවා. නිවන කියන්නේ සතර මහා ධාතුන්ගේ පැවැත්මක් නැති තැන. සිතේ ප්‍රවෘත්තියක් නැති තැන නිවන. නාම රූප දෙකේ ප්‍රවෘත්තියක් නැති තැන නිවන. නාම රූප දෙක යම් තැනක හට ගන්නවද? එතන සසර. එහෙනම් සසරෙන් නිවනට බණ කියන්නේ ඔය ස්කන්ධ ධාතු ආයතන වල නොපයත්මමයි නිවන. එහෙනම් රූපය ආත්මයට දාන්න බෑ. තමා රූපවත් කියන්නත් බෑ. තමා තුල රූපය ඒත් නෑ. ඒ තමා කියලා කෙනෙකුත් නෑ. රූපය කියන්නේ රුප්පණෙහිවත් වෙනස් වෙනවා. දැන් පෙන්වන්නේ විපරිණාම ස්වභාවයක්, පෙරළන ස්වභාවයක්, තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගැනීමක්. එහෙනම් තමා රූපත් කියන්නත් බෑ. තමා තුල රූප රූපස්කන්ධය පිළිබඳව දික්ටි හතරයි. වැරදි දැකීම් හතරක් තියෙනවා. තියෙනවනේ. වේදනාව පිළිබඳව වැරදි දැකීම් හතරයි. වේදනාව ආත්මය කියලා ගන්නවා. ඇයි වේදනාව ස්ථිරයි කියලා ගන්නවා. සදාකාලිකයි කියලා ගන්නවා. වේදනාව මම කියලා ගන්නවා. වේදනාව මගේ කියලා ගන්නවා. වේදනාව මට අයිති කියලා ගන්නවා. නෑ. වේදනාව හැදෙන ආකාරය හොයන්න. කොහොමද හැදෙන්නේ කියලා. වේදනාවක් හදාගන්න නම් ස්පර්ශයක් සිද්ධ වෙන්න ඕනේ. පස්සපච්චය වේදනා. ස්පර්ශයක් නැතුව මේ ලෝකේ කිසි කෙනෙකුට විඳින්න බෑ. එහෙන් විඳින්න පුළුවන් දැහැට රූපයක් ස්පර්ශුන්නේ නැත්තම්. පුළුවන්ද? කනෙන් විඳිනවද යම් කිසි කෙනෙක් කනට ශබ්දයක් ස්පර්ශුන්නේ නැත්තම්. නාසයෙන් විඳින්නේ කවුද? නාසයට ගඳ සුවඳක් ස්පර්ශුන්නේ නැත්තම්. දිවෙන් විඳින්නේ කොහොමද? දිවට රසයක් ස්පර්ශ වුනේ නැත්තම්. ශරීරයෙන් විඳින්නේ කොහොමද? සීත උෂ්ණ දෙක ස්පර්ශ වුනේ නැත්තම්. මනසින් විඳින්නේ කොහොමද? අරමුණක් ස්පර්ශ වුනේ නැත්තම්. එහෙනම් වේදනාව මම ද ස්පර්ශ ප්‍රත්‍යෙන්ද වේදනාව මගේ වේදනාව මට අයිතිද ස්පර්ශ ප්‍රත්‍යෙන් හටගන්න ඕනම වේදනාවක් වින්දනයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ස්පර්ශයක් නැතුව මේ ලෝකෙ කිසි කෙනෙකුට විඳින්න බෑ. එහෙනම් වේදනාව ආත්මෙද? ඒ වේදනාව වෙනස් වෙනවද ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා? වෙනස් වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා වේදනාව. එහෙනම් තමා වේදනාවක්ද? ගන්න තමා වේදනාවක් කියලා. වේදනාව තමාට කියලා. නෑ ස්පර්ශ ප්‍රත්‍යයමයි හැදෙන්නේ වේදනාව. ශරීරයේ යම් තනක් තද බල ලෙස යම් ස්පර්ශයක් සිද්ධ වුණොත් එතන වේදනයි. හැබැයි වේදනාව ඇති වෙන්නේ නැති තැන් කීපයක් තියෙන අපේ ශරීරයේ. කෙස් කපනකොට රිදෙන්නේ නැහැ නේද? වේදනාවක් එන්නේ නැහැ. රෝම කූපයන් කපනකොට වේදනාවක් එන්නේ නැහැ. දත පිහියකින් මැද්දොත් වේදනාවක් එනවද? ඒත් නැහැ. නියපොතු කපන මේක සම්බන්ධලයක් එක්ක. අනිත් ඕන තැනකට අල්පෙත්තක් තියලා තද කරලා බලන්න. නියපොත්තට තියලා තද කළාට වේදනාවක් දැනෙන්නේ දතට තියලා තද කරත් වේදනාවක් දැනෙන්නේ දත ගලවනකොට වේදනාවක් එනවා ඒක ලේට සම්බන්ධ නිසා එහෙනම් වේදනාව කියන එක සම්බන්ධ මොකේද ලේයත් එක්ක එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන්ද හටගන්නේ තමා වේදනාවක්ද පසපච්චය වේදනා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි වේදනාවට ප්‍රත්‍ය ස්පර්ශයමයි. වෙන ධර්මතාවයක් නැහැ. ස්පර්ශය නැතුව මේ ලෝකෙ කිසි කෙනෙකුට විඳින්න බෑ. එහෙනම් තමා වේදනාවත් වේදනාව තුල තමා පසපච්චය වේදනා. හොඳට තේරුම් ගන්න, හොඳට අවබෝධ කර ගන්න, හොඳට වටහා ගන්න විඳින කෙනෙක් නැහැ, විඳින්නෙක් නැහැ, විඳවන්නෙකුත් නැහැ. ස්පර්ශය නිසා විඳිනවා. ස්පර්ශයක් නැත්තම් විඳින්න දැන් මේ ශරීරයට මේ අවස්ථාවේ සීතලක් දැනෙනවා. එයි ඒක ශරීරයට දැනෙනවා. ඒ විඳිනවා. දැනෙනවා. එන ස්පර්ශය නිසා නෙමෙයිද විඳීම. පස්සපච්චා වේද. එහෙනම් වේදනාව ආත්මයේ වශයෙන් ගන්න බෑ. තමා වේදනාවක් කියන්නත් බෑ. වේදනාව තුල තමා ඉන්නවා කියන්නත් බෑ. තමා තුල වේදනාවක් තියෙනවා කියන්නත් බෑ. ඒ හතරෙන් ගත්තොත් යම්කිසි කෙනෙක් දිට්ටි සක්කාය දිට්ඨිය. ඒ හතරෙන් තොරව මනස පැවැත්වුවොත් සිත පැවැත්වුවොත් සක්කාය දිට්ඨියෙන් බැහැරයි. සෝවාන් වෙන්න සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ. විෂයාකාර මේ ආත්ම දිට්ඨිය විෂයාකාර ආත්ම දිට්ඨිය නැති කිරීමමයි සෝවාන් කියන්නේ. සංඥාව ආත්මයේ වශයෙන් ගන්නවා. සංඥාව කියන්නේ හඳුනා ගන්නවා. සුදු සුදු හැටියට, කළු කළු හැටියට, නිල් නිල් හැටියට. සංඥාවෙන් ගන්න. හැබැයි සංඥාවෙන් ගන්නෙ මොකද්ද? සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගේ වර්ණය ගන්නෙ. ඒතර සංඥාව ආත්මයේද? සංඥාවට මම කියනවද? ඒ වර්ණයට මම කියනවද? බෑ. එහෙනම් ඒක මගේ කියනවද? ද මට අයිති කියනවද? ද කර්මයට අයිතිද? මගේ කියන්නේ බෑ සතර මහා ධාතුන්ට අයිති. ඒ වර්ණය. ඕනෑම වර්ණයක් නිර්මාණය වෙලා තියෙන්නේ ওই ශක්තියන් හතරෙන්. එහෙනම් සංඥාව ආත්මයට දාන්න බෑ. තමා සංඥාවත් බෑ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. යමක් හඳුනා ගන්න නම් ඇහැට රූප හඳුනා ගන්න නම් ඇහැට රූප ස්පර්ශ වෙන්න ඉපේ. ශබ්ද හඳුනා ගන්නවද? ශබ්දයක් කනට ස්පර්ශ වුනේ නැතුව. බිහිරි පුච්චලයක් කියනවද මට ඇහුණා කියලා. අන්ධ පුච්චලයක් කියනවද මම දැක්කා කියලා. ඇයි? ඇහැට රූප ස්පර්ශ වෙන්නේ රූප හඳුනන්න බෑ යාට. කනට ශබ්ද ස්පර්ශ වෙන්නේ. එයාට ශබ්ද හඳුනන්න බෑ. එහෙනම් ස්පර්ශය නිසා නෙමෙයිද හඳුනගන්නේ. ඒතර හඳුනගන්න කෙනෙක් ඉන්නවද? නෑ. සිතක් විතරක් හැදෙනවා. හඳුනගත්ත බවට සිතක් හැදෙනවා. සිත කියන්නේ නාම ධර්මයක්. සනයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. එහෙනම් සංඥා ආත්මේද? ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ක්ෂණයක් ක්ෂණයක් පාසා රූප සංඥාව, ශබ්ද සංඥාවක් වෙනවා, ශබ්ද සංඥාව, ගන්ධ සංඥාවක් වෙනවා, ගන්ධ සංඥාව රස සංඥාවක් වෙනවා, රස සංඥාව පොට්ටබ්බ සංඥාවක් වෙනවා. ඊට පස්සේ ඒව අරගෙන ධම්ම සංඥා අරමුණු වශයෙන් හඳුනා ගන්න. ආත්මයට දාන්න බෑ. තමා සංඥාවත් නෑ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. එහෙනම් මම කියනද, මගේ කියනද, මට අයිති කියනද, මගේ ආත්මය කියනද? එකක්වත් දාන්න බෑ. තමා සංඥාවක් කියන්න බෑ. සංඥාව තුල තමයි ඉන්නවද? ඒත් නෑ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. තමා තුළ සංඥාව ඒත් නෑ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. නියත වශයෙන්ම දැනගන්න විතර නෙමෙයි දැකගන්න. ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම හටගන්නේ සංඥා වෙන කිසිම දෙයක් ප්‍රත්‍ය වෙන්නේ. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා, උදව් වෙනවා, පිහිට වෙනවා. ඒකට කියන ප්‍රත්‍ය කියලා. එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම සංස්කාර ආත්මය කියලා ගන්නවා. සංස්කාර ආත්මය කියලා ගන්නවා. සංස්කාර කිව්වේ කලින් දේශනාවල කියලා දුන්නා. කුසල සංස්කාර, අකුසල කුසල සිතුවිලි, අකුසල සිතුවිලි. කුසල චේතනා, අකුසල චේතනා, කුසල කර්ම, අකුසල කර්ම. ආත්මේද සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද? වෙනස් වෙන දෙයක්. ඒතර සංස්කාර මමද? සංස්කාර මගේද? මට අයිතිද? නෑ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. සංස්කාර හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එහෙනම් සංස්කාර ආත්මයට දාන්න බැ ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. මොහොතින් කුසල කර්ම මොහොතින් අකුසල බවටපත් වෙනවා. මොහොතින් අකුසල කර්ම ඇති වෙච්ච සිතේ මොහොතින් කුසල කර්ම බවට පරිවර්තනය කරන්න පුළුවන්. බැරිද? එහෙනම් වෙනස් වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංස්කාර හටගන්නේ. ඒතොර තමා සංස්කාරවත්ද? නෑ. සංස්කාර තුල තමා ඉන්නවද? ඒත් නෑ. තමා කියන තැනම දිටි. තමා කියලා දකිනවද? දිටි. නාම රූප දෙකක් කියලා දකිනවද? ඒ ප්‍රඥාව. ඒ නුවණ, ඒ බුද්ධිය. එහෙනම් සංස්කාර තුල තමා තමා තුල සංස්කාරද ස්පර්ශ ප්‍රත්‍යයෙන්ද? චක්කු සංපස්සජා චේතනා. එහේ මූලික වෙලා හට ගන්නවා කර්ම. චක්කු සංපස්සජා. චක්කු කිව්වේ ඇහැ බාහිර රූප දෙක නිසා හැදෙනවා සිතක් කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශයයි ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා චේතනා හේවත් කර්ම වලට ඒ නිසා චක්ක සංපසජ චේතනා එහෙනම් ස්පර්ශ ප්‍රත්‍ය නෙමෙයිද එහෙනම් තමා සංස්කාරවත්ද සංස්කාර තුල තමාද තමා තුල සංස්කාරද ස්පර්ශ ප්‍රත්‍ය නිවැරදිව දැනගන්න නිවැරදිව දැක ගන්න දැන් බලන්නකො මමක් කොහේ මමෙක් කොහෙද ඉන්නේ කියලා මගේ කියන්නේ මොනවද කියලා. මට අයිති කියන්නේ මොනවද? මගේ ආත්මයක් කියන්නේ මොකද්ද? වැරදි නේද? නිවැරදි දර්ශනයට කියන්නේ බෞද්ධ දර්ශනය කියලා. නිවැරදි දැක්මට කියන්නේ සම්මා දිට්ඨි කියලා. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ මිත්‍යා දිට්ඨියෙන් සම්මා දිට්ඨියට එන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය සම්මා දිට්ඨිය. ඒ පිළිබඳව නිවැරදිව කල්පනා කරනවද සම්මා සංකප්ප. දෙක ප්‍රඥාවනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාව. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සීල සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමාධි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පියවර තුනයි සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ සීල සමාධි ප්‍රඥා එහෙනම් විඥානයේ ආත්මයේද සනක්ෂණයක් පාස චක්කු විඥාන සෝත විඥාන බවට පත් වෙනවා සෝත විඥාන ගාන විඥාන බවට පත් වෙනවා සනක් සනක් පාස විඥානයේ ආශයක චිතක්ෂණයයි විඥාණයට මම කියනවාද මගේ කියනවද මට අයිති කියනවද? මගේ ආත්මය කියනවද? බව දෙකක් සම්බන්ධ කරන සංකාරපච්චය විඥාන. එතකොට කොහෙද ආත්මයක් තියෙන්නේ? මේ භවයෙන් අනාගත භවයට යන කිසිම දෙයක් නැහැ. ඒ සියල්ල මෙහි තියලා යන්නේ. හැබැයි අපි රැස් කරන එක තමයි කරන්නේ. රැස් කරපු ගොඩවල් වලින් එකක් අරන් යනවා. ගොඩවල් දෙකයි. කුසල ගොඩක් තියෙනවා, කුසල ගොඩක් තියෙනවා. කුසල සංස්කාර. සංස්කාර කියන්නේ රැස් වෙලා. ගොඩක් හදාගෙන. අකුසල සංස්කාර අකුසල ගොඩක් හදාගෙන ඒන් දෙකක් අරගෙන එහා භවයට යනවා විඥානය මේ භවයෙන් විඥානයක් එහාට යන්නේ නැහැ ඒ විඥානයත් එක්ක පැටලිච්ච කර්ම වේගය අරගෙන එහා පැත්තට යනවා තේරුණා සංකාරපච්චය විඥානං කිව්වේ එහෙනම් විඥානේ ආත්මයට දාන්න බෑ තමා විඥානවත් කියන්නත් බෑ විඥානය තුල තමා ඉන්නවා කියන්නත් බෑ තමා තුල විඥානය තියනවත් කියන්න බෑ විඥානය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් නාම රූපච්චය විඥානං වේදනා සංඥා වේදනාව සංඥාවට ප්‍රත්‍ය වෙනවා සංඥාව සංස්කාරයට වේදනා සංඥා දෙකම සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා වේදනා සංඥා සංස්කාර විඥාණයට ප්‍රත්‍ය වෙනවා. ඒතර වේදනා සංඥා සංකාර කියන්නේ නාම ධර්ම läගලා ඉන්නේ රැඳිලා ඉන්න රූපත් එක්ක. ඒතර නාම රූප පත්‍ය විඥාන. ආත්මයට දාන්න බෑනේ. තමා විඥානවත් කියන. විඥානය තුළ තමයි. ඒතර මම මගේ මට අයිති. ඔය විෂයාකාර දිට්ඨිය කඩන්න. ඊට සක්කාය දිට්ඨි ඉවරයි. සක්කාය දිට්ඨි ඉවර වෙනකොට බය වෙන්න එපා. තවත් දෙන්නේ අරන් තමයි ආයින් වෙන්නේ. ඒ සීලබ්බත පරාමාස හා විචිකිච්ඡා. සංයෝජන තුන අයින් වෙනවා. ඉස්සෙල්ලාම අයින් වෙන සංයෝජන තුන ධර්ම දේශනාව අවසන් කරනවා. කාලී. පැහැදිලිද කියපේ? මේ සක්කාය දිට්ඨි මේ භවය නැති කරන්න බෑද? බුද්ධිය ඕනේ. ධම ප්‍රඥාවන්තයන්ට කියලා කිව්වා. වාඩි උනේ ප්‍රඥාවන්තයෝ ටිකක් බණහන්ට. නැත්තම් එන්නේ නැහැ මේකට. අනිත් අය ඉන්නේ නුවණ තියෙන අය විතරයි ඉන්නේ බණහන්ට. ඇයි? සත්‍ය තියෙන ලෝකෙකයි. ඒ තථාගත ධම ඒ චතුරාර්ය සත්‍ය සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු Thank you.